අත්වේක්ෂා සමාජ කතිකාවත ධර්මදේශනය මෙලෙසින් ආරම්භ කරන්නට සිදු කළ ආරාධනෙන් සුපුරුදු පරිද්දෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු සාතු සාතු සාතු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 සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සතු සතු සතු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ අපේ සිත සකස් කරගන්න ඕනේ එහෙම අපේ සිත සකස් කරගෙන අපේ මානසිකාරය නිවැරදි කරගත්තාම මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා හැම දෙයකටම මුල් වෙන්නේ අපේ සිත මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය ආදී වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපේ ජීවිතය નિවරදි කරගන්න හැම දෙයකටම මුල් වෙන්නේ මනස අපේ. ඉතින් මේ මනස සකස් කරන්නම ඕනේ. ඒක නිවැරදි ආකාරයට ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරේ නැත්නම් මහා අඳුරු ප්‍රතිඵල අනිවාර්යෙන් ලැබෙනවා. මේ සකස් කිරීම සඳහා තමයි අපි සති 27කින් පස්සේ තමයි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ භාවනාව ගැන මේ සතිය සාකච්ඡා කරේ. ඇයි සති 27ක් පහ වුණේ මේක කතා කරන්නේ? දැන් තමයි අපි මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් තත්යකට තියෙන්නේ. දැන් අපි භාවනාවේ අත්දැකීම් ලැබලා තියෙන අය හින්දා මේක හරියටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි අද මුළු සතියම කරපු දේවල් සමාලෝචනය කරමින් 28 වෙනි සතියේ මේ සතියේ උත්සාහ කරන්නේ මේක සමාජගත කරගන්න අපි හැමෝටම කරන්න පුළුවන් දායකත්වය මොකක්ද කියලා සාකච්ඡා කරන්න. සමාජගත කරන්න නම් මොකද පැහැදිලිවම අපේ ධර්මය නිවැරදිව සමාජගත වීමක් වෙන ප්‍රමාණය අඩුද නැද්ද? නේද? එහෙම අඩුයි. ඇයි නිවැරදිව සමාජගත වෙන්නේ නැත්තේ? සමාජයේ නිවැරදි කතිකාවතක් හැදෙන්නේ නැති බව පේනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම මේ පූජාවන් පැත්තට වැඩිය අධ්‍යාත්මික පැත්තට අපේ නැඹුරුතාවය වර්ධනය වෙන්න ඕන සමාජයේ. සමාජයේ මොකද බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ තියෙන ප්‍රබලත්වය තියෙන්නේ සිත සකස් කරන පැත්තට අධ්‍යාත්මික පැත්තට. ඒ කියන්නේ මේ කෙලෙස් කෙලෙස් නැති කරගෙන සංසාර දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන සහ මේ සැනසීමෙන් ජීවත් වෙන. සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක්, නිවැරදිව ජීවත් වෙන කෙනෙක්, සකසුරුවමින් ජීවත් වෙන කෙනෙක් පුද්ගලයෙක් සකස් කිරීම තමයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. එහෙම නැතුව මේ බොහෝ පින් කර ගැනීම සඳහා පින් කර ගන්න එපා කියනෝ නෙවෙයි. එහෙම නැත්නම් පුද පූජා විතරක් පවත්ත පවත්ත ඉන්න කෙනෙක් නෙවෙයි. ඉතින් පුද පූජා පවත්වීම කියන එක සිද්ධ වෙනවා ධර්මයෙන් ලැබෙන සැනසීම දැනෙනකොට බුදුහාමුදුරන්ට වඳින්න වෙනවා තද බල තද බල වැඳීමක් එතකොට ඒක. ඒ මොකද මගේ තිබ්බ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳෙනකොට තමයි ඒ වන්දනාව සිද්ධ වෙන්නේ. එතකොට තමයි පූජාව නිවැරදි වෙන්නේ. ඒක නිසා හොඳ පූජාවක් කරන්න ඕන නම් අපි කරන්න ඕනේ අත් වශයෙන්ම අපේ අධ්‍යාත්මය සූපපත් කරගන්න එක. කොහොම නමුත් කමන්නේ අපි කතා කරපු දේවල් සාරාංශ වශයෙන් කතා කරමු. මේ අපේ ජීවිතය අරගෙන යන්නේ අපේ මනස. නේද? උදේ කියන්නේ උදේ කියලා කියන්නේ ජීවිතයේ උදේ කාලය, පුංචි කාලය. නේද? දහවල් කාලය. රාත්‍රී කාලය. නේද? සවස් යාමය. නේද? එවැනි කාලවල වල එක දවසක් වගේ හරියට නිකන් දවසේ උදේ දවසේ දවල් දවසේ හවස වගේ හිතට දැනෙන අපේ චිත්තසංතානයේ නැගෙන සිතුවිලි අනුව තමයි අපි හැරෙන්නේ පවා. හැරෙන්නේ, බලන්නේ, කතා කරන්නේ, ඇවිදින්නේ, බනින්නේ, ගහන්නේ, රවන්නේ, පීඩාවටපත් වෙන්නේ ඔක්කොම ඇතුලේ සකස් වෙන සිතුවිලි හින්දාද නැද්ද? මේ කයට මෙලෝ සංසාර දෙයක් තේරෙන්නේ නැහැ. මේ කය මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් සකස් කළ යුතු තියෙන්නේ සිත. නේද? එනේන සිතුවිල්ල ඒ ඒ වෙලාවට පැහැදිලිවම මට මුකුත් කරගන්න බෑ. ඒ කියන්නේ එන එන ඒ වෙලාවේ එන දේ. දැන් මෙතන අපි හොඳම හොඳම කාරණාව තමයි මම කියන්න හදන්නේ. මට මොකක් හරි කාරණාවකට තරහ ආව කියන්නේ තරහ ආපු වෙලාවට මං හරි අසරණයි. මට මොනවා හරි පරිසරයකදී අධිකතර වූ රාගාදී කෙලෙස් ධර්මයක් ඉපදුනා කියන්නේ ඒ වෙලාවට මං හරි අසරණයි. ඇයි? මට ඒක පාලනය කරන්න ඒ වෙලාවේ බෑ. හරිද? ආවද අපි ඊයේ පෙරේදා කතා කරා විතික්‍රමන මට්ටමට පයින්නවා කියන්නේ කෙලෙස් ධර්මයක්. විතික්‍රමන කියන්නේම ක්‍රියාත්මක භාවයට යනවා කියන එක. එතකොට ඒ ඒ මට්ටමට වැරදුනා නම් වැරදුනා නම් කේස් වැගිරීමක් සිද්ධ වුණා නම් ඔකට අපි හොඳ උදාහරණකින් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් කරන්න ඕනේ මොකද්ද කියලා ජීවිතේ නිවැරදි කරගන්න ප්‍රත්‍යවේක්ෂාව ඇත්තටම කරන්නේ කොහොමද කියලා අපේ පින්වත්නි මේක දීර්ඝව මතක තියාගන්න ඕන කාරණාවක්. මේක ධර්මයේ තියෙන ධම්පදයේ තියෙන ගාතාවක් ඇසුරෙන් මම මේ උපමාව ගන්නෙ. හරි? වහලක හිලක් තියෙනවා. වහලක හිලක් තියෙන වැස්ස වේලාවක තෙමෙනවා. දැන් තෙමෙද්දි මට මුකුත් කරන්න පුළුවන්ද? බෑ. දැන් තෙමෙනවනේ. නේද? මට කරන්න තියෙන එකම දේ හානියවම කරගන්න එක විතරයි. ඒ සඳහා මම මොකද කරන්නේ? ඔය මේ මේ තියලා මේ මේ බේසමක් හරි තියලා මොකක් හරි කරලා තේමෙන්නේ නැති වෙනවා අමාරුවෙන් ඒක බේර ගන්නවා. දැන් වැස්ස පායනවා. වැස්ස පෑවුවට පස්සේ ආයෙත් හදන්න ඕනේ නෑ නේද? දැන් තේමෙන්නේ නෑනේ. එහෙම කිව්වොත් නැත්තම් වහින වෙලාවට හිතනවා ඉන්නකෝ මං අනිවාර්යයෙන්ම මේක හදනවා කියලා. ඊට පස්සේ පායපු ගමන් දැන් තේමෙන්නේ නෑනේ. මොන අහවල් දෙයක් හදනවද? එහෙම කරන්නේ අපි. ඉක්මනට හදලා දානවා. ඇයි? ආය වහිනකොට තෙමෙනවා කියලා දන්නවා. ඔන්න ඔය පාඩම අපේ හිතට යොදන්න. හරි? මොකක් හරි කෙලෙස් ධර්මයක් ඇවිල්ලා මොකක් හරි ලොකු හැඟීමක් කෙලෙස් ධර්මයක් කියන එක අපිට තේරෙන්නේ නැත්නම් ඒක පාඩම අපිට ලොකු හැඟීමක් ඇවිල්ලා කියලා ලොකු චිත්ත වේගයක් ඇවිල්ලා මගේ අතින් වැරද්දක් කරනවා. මේ වැරද්ද කෙරෙන්න චිත්ත වේගයේ එන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර පරිසරයේ එවැනි චිත්ත වේගයක් හැදෙන විදිහට සකස් වුණා. අපිට පේන්නේම ඕක. අහවලා බැන්නා මට තරහ ගියා. නේද? අහවලා නරක වැඩක් කරා ඒකෙන්ද මට තරහ ගියා. එහෙමනේ. බාහිර පරිසරයෙන් චිත්ත වේගයක් හැදෙන විදිහට නැත්නම් අපේ අම්මා මැරුණා මට අධිකතර දුකක් ඇති වුණා. නේද? ඒ වගේ වගේ මොනවා හරි කාරණාවක් හින්දා මට ලොකු දුක්ඛිත තත්ත්වයක්, පීඩනයක්, අපහසුතාවයක් හරි ඉන්න බැරි ගතියක්, ගින්දර ගිනි ඇවිලෙනවා වගේ ගතියක් වුණා. මොකක් හරි තැනකදී ආහාරයක් ඉදිරියේ හරි කමන්නේ. හරි. දැන් ඒක දිගටම තියනවද? නැහැ. ඒ සිද්ධිය ඉවරුණාට පස්සේ කාලානුරූපව ඒක අඩු වෙනවා. හරියටම ওই සිද්ධිය වෙලාවේ මගේ හිත ගැන හිතන්න බාහිර පරිසරය නෙවෙයි. ඒ බාහිර පරිසරයේ සකස් වීම සිද්ධ වෙන වෙලාවේ මට ආපු තරහ, මට ආපු ලෝභය, මට ආපු කෑදරකම, ගිජුකම, දුක ඒ ඔක්කොම අපි ගන්ඳ වැස්ස වගේ කියලා. ඒක තද වැස්සක්. හරිද? දැන් වැස්සට ගේ තෙමෙන්න දැන් ගේ තෙමෙන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වැස්ස. අනිත් එක තමයි හිල. නේද? එහෙනම් අපි නරක විදියට හැසිරෙන්නත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර පරිසරය මට නරක විදියට සකස් වීම. අනිත් එක තමයි ඒ වෙලාවේ මගේ හිතේ ඇතිවෙච්ච තරහ. ඒක මොකක්ද? හිල. හරිද? එතකොට ඒක හරියට අර සිදුර වගේ. එතකොට සිදුර තිබ්බ හින්දායි තෙමුනේ තරහ යන ස්වභාවය තිබ්බ හින්දායි තරහ ගියේ. හරි. එතකොට බාහිර පරිසරය මට ඕන හැටියට හසුරවනවා කියන එකට මට විදායක බලතල තිබ්බත් බෑ. නේද? දැන් අපේ විදායක බලතල තියෙන ජනාධිපතිතුමා ගන්න නේද? එතුමාට ඕන හැටියට ඔක්කොම කරලාද දැන්? නෑ. කරගන්න පුළුවන්කම නෑ. මම මේ කියන්නේ පරම සත්‍යයක්. හරි? ඒක ඒක තමයි ඇත්ත. එතුමට මොන හරි වුණා වුණා කියලා ඒ ඔක්කොම කරන්න බෑ. එහෙනම් මං විධායක බලතල හොයාගත්ත කෙනෙක් මට එතකොට ත්‍රිවිධ හමුදාවක් ඉන්නවා, පොලිසියක් ඉන්නවා, ඔක්කොම තියෙනවා. ඒත් බෑ. ඒත් මට තරහ යනවා වෙනවා. එහෙනම් විධායක බලතල අරගත්තත් කෙනෙකුට මේ ලෝකේ සැනසීමෙන් ඉන්න බෑ. පිළිගන්නවද? එහෙනම් වැස්ස නවත්තන්න බෑ. මට තියෙන්නේ මොනව කරන්නද? සිදුර වහගන්න එකයි. <laughs> මට තියෙන්නේ සිදුර වහගන්න එකයි. ඒක කරන්න පුළුවන් දේ කරන්න පිළිහැස්ත වෙන්න ඕනේ. බාහිර පරිසරය සකස් කරන එක නෙවෙයි කළ යුත්තේ තමන්ගේ හිත සකස් කරගන්න එකයි. හරි? එතකොට ඔන්න දැන් අපි මේක තමයි මූලික කරගන්න ඕනේ. හරිද? මේක මූලික කරගන්න අපිට හැම වෙලේම මේ සිහිය තියෙන්න ඕනේ. ඒක අපි හැම කෙනෙකුටම අපේ දරුවන්ට පවා හැම වෙලේම දෙන්න ඕන අවවාදය ඒක. හරි? පුතේ අපි ලෝකේ හදන්න නෙවෙයි යන්න ඕනේ. අපි අපේ හිත හදාගන්න ඕනේ. හරිද? හිත හදාගෙන ලෝකේ හදන්න ගියාට කමක් නැහැ. ඉස්සෙල්ලා කරන්න ඕනේ නේද? පුළුවන් නම් ටිකක් හරි පාලනය කරන්න ලෝකේ පාලනය කළ යුතු තියෙන්නේ අපේ හිත හදාගෙන. නැත්තම් අපි ඉන්නේ අසහියේ. හරි? එහෙනම් දැන් අර වගේ තමයි වෙන්න ඕනේ. මොකක්ද? වැස්ස වෙලාවේ මාව තෙමුණා මං හානියවම කරගත්තා. හැබැයි මං ඊට පස්සේ ලොකු සිහියකින් ඉන්න ඕනේ. සිදුර වහන්න ඕනේ කියලා. හරිද? එහෙනම් මොකද්ද කරන්නේ? මට යම් කිසි තැනකදී තදින් තරහ ගියා. තදින් තරහ ගියාම මට සිහිය දෙකක් තියෙන්න ඕනේ. එකක් මේ මෙන්න මේ කට්ටියගේ මේ හැසිරීම හින්දා ඇති මේ තරහ ගියා මම හැමදාම අහන්නේ. තරහ ගියාම තරහ ගිහිල්ලා කවුරු හරි කියලා තියෙනවද මෙන්න මේක මට අද උදේ ඉඳන් මම පුදුම කේන්තියකින් හිටියේ. ඒකද පුදුම සතුටකින් මං හිටියේ කියලා? නෑ. නේද තරහ ගියාම විනාශ වෙන්නේ කාවද? තමන්ගමයි. එහෙනම් ඒක අපරාධයක් නේ? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන අපේ පින්නත්නේ මේ තරහා කියන එක බාහිර පරිසරයේ හින්දා තරහා ඇති වුණා මට ඒ වෙලාවේ එහෙනම් තද අර වැස්ස වෙලාවේ මගේ සිදුරෙන් තෙමුණා එහෙනම් දැන් තරහ අඩු වෙනවනේ අපිට ඊට පස්සේ මොකක් හරි කමන්නේ තරහ විතරක් නෙවෙයි දුකක් හරි මොකක් හරි අඩු වෙලා සාමාන්‍ය ගන්නට එනවනේ අන්න ඒ වෙලාවට අපි මතක තියාගන්න ඕන කාරණා. මොන දැන් තමයි මම හරියටම කියන්නේ මේ කියන්න ඕන දේ. දැන් මට ඒ තරහ නැහැ. ওই සිහිය තමයි අපිට නැති වෙන්නේ. හරි. දැන් මට ඒ තරහ නැහැ. හැබැයි ආයසරයක් ඒ වගේ පරිසරයක් ආවොත් ඒ වගේම මට තරහ යනවා කියලා මම දැනගන්න ඕනේ. හරි. ඔතන තමයි අපි අමතක කරන තැන. ඔතන තමයි අපි අවධානය යොමු කළ යුතු තැන. හරිද? දැන් මට රාගය නැහැ මට දැන් පශ්චාත්තාවයක් තියෙනවා අපි වැරද්දක් වුණා කියලා රාගාදී කෙලස් ධර්මයක් හින්දා පස්චවිල්ලක් තියෙනවා දැන් මට ඒක නැහැ අරන් බලන්න මිනිස්සුන්ට වැරදි කරාට පස්සේ එහෙම තමයි. වැරද්ද කරාට පස්සේ ලොකු පසුතැවිල්ලක් තියෙනවා. ඊට පස්සේ දැඩි අදිෂ්ඨානයක් ගන්නවා නෑ මං ආය මේ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා. හැබැයි ආය පරිසරය සකස් වුණාට පස්සේ මෙන්න ආය හොරා වගේ කරලා වැඩේ. නේද? කරලා නෙවෙයි කෙරිලා. ඇයි අදිෂ්ඨානයට විතරක් මුකුත් කරන්න බෑ. අදිෂ්ඨානය ඕනේ. අදිෂ්ඨානයට විතරක් මුකුත් කරන්න බෑ. බෑ අදිස්ථාන කරගත්ත දේ ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ ආය මම ඒ දේ කරන්නේ නෑ නෙවෙයි ඔන්න අපේ වෙන්න ඕනේ චින්තන විපර්යාසය ආය මම ඒ දේ කරන්නේ නෑ නෙවෙයි එහෙම නෙවෙයි හිතන්න ඕනේ කොහොමද හිතන්න ඕනේ ආය මම ඒ දේ කෙරෙන්නේ නැති වෙන්න මගේ හිත හදා ගන්නවා ඔන්න වචන දෙක මාරු කරන ජීවිතේ හරිද ආය මම ඒ දේ කරන්නේ නෑ කියන වචනේ නෙවෙයි හරිද මේ වචන මේ වාක්‍ය දෙක මාරු කරන්න ඕනේ හරිද ආයමං ඒ දේ කරන්නේ නෑ නෙවෙයි ඒක නෙවෙයි එන්න ඕන වචනේ අපිට සිහියට එන්න ඕන ආයමම ඒක කෙරෙන්නේ නැති විදිහට මගේ හිත සකස් කරනවා හරිද ඔන්න අපිට gedara ලියලා ගහ ගන්න ඕන අලුත් එකක් හම්බ වෙනවා දැන් හරිද මේක ඇතුලේ පළපදියම් වෙනකන් මේක හැම තැනම පේන්න තියාගන්න ඕන හරි ආයෙ මම මේ දේ කරන්නේ නෑ නෙවෙයි ආයෙ මම මේ දේ කෙරෙන්නේ නැති විදිහට මගේ හිත සකස් කරගන්න ඊයේ රෑ නිින්ද ගියා නම් පාඩම් කරන්න ගිහිල්ලා අපේ දරුවෙක් හරිද? හෙට මම පාඩම් කරනවා නෙවෙයි හෙට මම නිදියන්න නැතුව පාඩම් කරනවා කියන එක විතරක් හරියන්නේ නැහැ. හෙට මම නිින්ද යන්න නැතුව පාඩම් කෙරෙන තත්ත්වයට මගේ හිත සකස් කරගන්නවා. හරිද? අන්න ඒ විදිහට අපි හැම තැනකදීම සිදුර වහ ගන්නවා කියන එකයි මේ කියන්නේ. හිත සකස් කරගන්න නැතුව හිත සකස් කරගන්න ඕන එක අංගයක් විතරයි අපේ පින්නදී අදිෂ්ඨානය. අදිෂ්ඨානේ පාරමිතාවක්. නේද? මෙහෙම හිතුවොත් හරිය දුර්වලයි. හෙට මට තරහ නොවේවා. සමහර අය එහෙමයි නේද? හෙට මට නිින්ද නොයාවා. ඒක දුර්වල දුර්වලම කෙනෙක්ගේ තත්ත්වයක්. ඒ කියන්නේ ඒක නේද? එහෙම නැත්තම් මොන හරි අර මේ නේද පඳුරු අරන් තියනවා නැත්තම් කාගේ හරි පිහිටක් ඉල්ලනවා ඔකට නේද තමන්ගේ ශක්තියෙන් කරගත යුතු දෙයට පිහිට ඉල්ලනවා බෞද්ධයන්ගේ ඒක තියෙන්න බෑ හරි බෞද්ධයන්ගේ ඒක තියෙන්න බෑ කාගෙන්ද මේ පිහිට ඉල්ලන්නේ අපි නේද කාගෙන්ද පිහිට ඉල්ලන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කාගේ හරි පිහිටක් ලැබුණා කියන්නකෝ දැන් ඍජුවම මට සමහර අය මම මේ ධර්මයේ තත්ත්වයට ඇවිල්ලා මේ කටයුතු කරගෙන යනකොට සමහර අය මට දැඩිව කියනවා තාමත් කියනවා දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලන්න ඕන හාමුදුරනේ හරිද? දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඉල්ලන්න ඕන පහනක් තියලා තව මොකක් හරි එකක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න දෙවියනේ මාව රැක දේවා. ඔබ වහන්සේ රැකෙන්න ඕන කියලා ඔන්න ඉතින් දැන් කියනවා කෝලං කතා. හරි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පහන් තියලා ඉල්ලන්න ඕනද? නැහැ. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නැද්ද? තියෙනවා. කාටද තියෙන්නේ? නිවැරදිව ජීවත් වෙන කෙනාට. අපි ඉල්ලලා ඉල්ලලා හා කොහොම හරි ගත්තා කියන්නකෝ. දැන් දෙවියෝ තමයි දැන් අතට මාව අරගෙන යන්නේ. හ්ම්. හරිද අපි අරන් තියෙන්නේ දැන් දෙවියෝ තමයි. දෙවියෝ මාව අරගෙන යනවා. හරි සියල්ලයි දෙයියොත් ඉතින් මේ සම්මාදිට්ඨිකම කියලා කියන්නත් බෑ අනිත් එක ඉතින් සම්මාදිට්ඨික වුණත් යම් යම් වෙලාවට වැරදි සිතුවිලි එන්න පුළුවන් නේද දෙවියන් හිතන එක පාට මේ මනසව අතල්ලා දාන්න ඕන කියලා <laughs> අතල්ලා දැම්ම මට මොකද වෙන්නේ දබක් ගාලා බිම එහෙනම් අනුන්ගේ මත යන්න අපි ලෑස්ති වෙන්න ඕනේ නැහැ බෞද්ධ තැනැත්තාට තියෙන ලොකුම දායාදය තමයි හිත සකස් කරන චිත්ත වේගය තරම් වටින දෙයක් නෑ අපිව නිවන් දක්වන්නේ මොකද්ද සිත නේද? ලෝකේ තියෙන අමාරුම සිතුවිල්ල තමයි මාර්ගසිත. ඒකත් උපද්දවන්න පුළුවන් හිතක් තමයි ඔය තියෙන්නේ. මේක මහා මහා ප්‍රබල ශක්තියක් තියෙන එකක්. හරිද? මේ බලන්න මේ බලන්න කොතර හයියක්ද මේක තියෙන්නේ කියලා. වැටිලා ඇඳට වෙලා වැතිරිලා නැගිට ගන්න බැරුව ඔහේ ඉන්නකොට නැගිටවන්න කී දෙනෙක් විතර ඕනද? මම ඉන්නවා මම නැගිටින්නෙම නැහැ කියලා. හරිද? ඒ කියන්නේ කම්මැලිකමට හොඳ කම්මැලිකමට වැතිරිලා හොඳට ඇලවිලා ඇඳෙන් ඉන්නකොට ගෙදර ඉන්න කීප දෙනෙක් ආවොත් නැගිටවන්න කී දෙනෙක් විතර ඕන වේද? මම හිතන්නේ තුන් දෙනෙක්වත් ඕනේ ඇදලා දාන්න. නේද? එහෙනම් මිනිස්සු තුන් දෙනෙකුට තුන් දෙනෙක්වත් ඕන ඇඳේ වැතිරිලා ඉන්න කෙනෙක් උඩට ගන්න. ඒ ගත්තත් මෙයා කොහොමද ඉන්නේ? වැටිලා ඉන්නේ. නේද? එහෙමනේ. මං කියනවා පුංචි කරපොත්තෙකුට බැයිද ඊට වැඩිය ලොකු දෙයක් කරන්න. නේද? පුංචි කැරපොත්තෙක් ඇඳේ හිටියොත් හරි. එහෙනම් කැරපොත් අද මාව උඩට ඉස්සුවේ නැහැ. නේද? මිනිස්සු තුන් දෙනෙකුට වැඩි ශක්තියක් අපි මගේ හිතෙන් ආවා මේ ශරීරය උස්සන්න. චිත්ත ශක්තිය වැඩි කරා නම් හුඟක් දේවල් කරනවා නෙවෙයි වෙනවා. නේද? වෙනවා. එහෙනම් අපි බලන්න ඕන දේ තමයි අපේ කළ යුතු වැඩේ ගැන තියෙන හැඟීම, චේතනාව. අපි මොකක් හරි ලෞකික හෝ ලෝකෝත්තර හෝ මොකක් හරි වැඩක් කරන්න අපි හිතාගෙන ඉන්නවා නම් ඒ කරන්න ඕන වැඩේ ගැන අපිට තියෙන්න ඕනේ අපේ පින්නන්නේ කරන්න ඕන වැඩේ ගැන තියෙන හැඟීම වර්ධනය කරන්න. හරිද? මේක එක අපූර්ව මනෝවිද්‍යාවක්. හරි. අපි හිතමුකෝ ඇත්තටම දැන් දැන් සමහර වෙලාවට මට සමහර අය තමන්ගේ දුක් ගැනවිල්ලා කියනවා. දුක් ගැනවිල්ලා කියනවා කියන්නේ ඔන්න සමහර වෙලාවට ඔය ආදර සම්බන්ධතා කැඩිලා කැඩිලා කියන්නේ ඒවා නපුරු වෙලා එක්කෙනෙක් ඇවිල්ලා තින් කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා මෙහෙමයි කියලා. ඉතින් දැන් දැන් මෙයා කියන්නේ මට ඕන හාමුදුරනේ අයින් කරගන්න. නමුත් අයින් කරගන්න බෑ. හරිද? ඉතින් මේ පුදුම කතාවක් නේ බලාගෙන ගියාම. නේද? නමුත් කාටවත් තියෙන අත්දැකීමක්. සමහර අය මගේ ආදරය කියන පැත්තකින් තියන්නකෝ වෙන කාරණාවක් හින්දා හරි. සමහර අය අපේ හිතෙන් අයින් කරගන්න උවමනාව තිබුණාට අමාරුයි නේද? ඒක අපි කාටවත් තියෙන අත්දැකීමක්. එතකොට මට අවශ්‍යයි අයින් කර ගැනීම කියන වැඩේ අවශ්‍යයි. නමුත් ඒක කරගන්න බෑ. ඇයි මේ? ඇයි මේ කියලා බලන්න හොඳට බලන්න මේක තේරුම් ගන්න. ඇඳේ අර වැතිරිලා ඉන්නේ නැගිටින්න අවශ්‍ය වෙලා. නැගිටින්න අවශ්‍යයි එලාම් එක වැදලා නැගිටින්න උවමනාව තියෙනවා. නැගිට ගන්න බෑ. ඇයි? මගේ හිත ඇඳට තියෙන ඇලීම වැඩි. එහෙනම් මගේ සිත අහවල් තැනත්තර තියෙන ඇලීම වැඩි. ඒකයි මේ අයින් කරගන්න උවමනාව තිබ්බ අයින් කරන්න බැරි. එහෙනම් ඇඳෙන් නැගිටින්න කරපොත්තා නේද? දැක්කා වගේ මගේ හිත මට අවශ්‍ය නම් යමෙක් අයින් කරන්න මම මොකද කරන්න ඕන? අයින් කරන්න ඕන කියන හැඟීම වැඩි වෙන විදිහේ මෙනෙහි කිරීම කරන්න ඕන. මෙනෙහි කිරීම කරලා ඒක දැනගෙන කරන්න ඕන අපි. හරිද? දැනගෙන කරන්න ඕන. එහෙම මෙනෙහි කිරීම කර කර කර කර කර කර මොකද කරන්න ඕන? ඒ පැත්ත වර්ධනය කරන්න ඕන. හරිද? ඒ පැත්ත වර්ධනය කරන්න ඕන. මොකද අයින් කරන්න ඕන. ඇයි අයින් කරන්න ඕන? මෙයත් එක්ක ජීවත් වෙන්න ගියොත් මට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. හරිද? එක වෙලාවක එක්කෙනෙකුට කියනවා මම ඒ කියන්නේ දැන් මේ තමන් ආදරය කරපු කෙනෙක් ඉතාලම නිඳිත විදිහට බැනලා බැනලා දිගටම බයිනවා දැන්. හරිද? දිගටම බයින බැන බැන ඉතින් දැන් ඉන්න දැන් මෙයාට බෑ අයින් කරගන්න. දැන් මෙයාට කාරණාව එතකොට මේ බැන්න වචන දෙකක් තුනක් අරගෙන. මේ වචන දෙක තුනත් එක්ක මෙයාත් එක්ක මම විවාහ වෙන්න ඉස්සෙල්ලා මෙහෙමනම්. <laughs> උනාට පස්සේ කොහොම දුකක් විඳින්න වෙයිද? හරි? එහෙනම් දැම්මම මේක දැනගත්ත එක මෙයා මේ වගේ දේශගහගත කළගුණ දන්නේ නැති චරිතයක් බව දැම්මම දැනගත්ත එක කොච්චර දෙයක්ද එහෙනම් මම මෙයාගෙන් අයින් වෙන්න ඕනේ මොකද මේක නැත්තම් නේද ලොකු දුකක් මට විඳින්න වෙනවා අන්න ඒ ටික නැවත නැවත නැවත නැවත වේගෙන් වේගෙන් වේගෙන් මෙනෙහි කරන්න ඕනේ මෙයාත් එක්ක මම විවාහ වෙලා ඊට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ ආරව මේවා ඔය ටික වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරනකොට අන්තිමට මොකද වෙන්නේ මේ හොඳ වෙලාවට ඉක්මනට ගැලවෙන්න අවස්ථාව ලැබුණා නේද යන්තම් කියලා. පස්සේ තේරෙන්නේ ඒක. අර ඇලීම තියෙනකන් හිතෙන්නේ කොච්චර අඩුපාඩු තිබ්බත් හොඳයි කියලා. ඇලීම අයින් වෙනකොට ටික ටික ටික කාලයක් යනකොට තේරෙනවා ගත්ත තීරණය ඊටාම නිවැරදි කියලා. හොඳ වෙලාවට කියලා. හරිද? එහෙනම් මට මම අහනවා මේ ඔක්කොම කියලා සාරාංශයක් වශයෙන් අපේ පින්නන්ත අයගෙන්. මට ඕන පැත්තට ජීවිතේ අරගෙන යන්න නම් මගේ ඕන පැත්තට තියෙන හැඟීම වර්ධනය කරන්න ඕනද නැද්ද? නේද? මට ඕන පැත්තට ජීවිතය අරගෙන යන්න නම්, කියන්නේ යහපත් පැත්තට අරයි යන්න නම් අනිත් පැත්තට අදින අයහපත් පැත්තට අදින හැඟීමට වැඩිය යහපත් පැත්තට අදින හැඟීම, චේතනාව වර්ධනය කරන්න ඕනද නැද්ද? බලවත් කරන්න ඕනද නැද්ද? නේද? ඔන්න ඔය මොකද්ද? මූලධර්මයක්. හරිද? කොහොමද හැඟීම බලවත් කරන්නේ? නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීමෙන්. නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ හැඟීම වැඩි වෙන විදිහට මෙනේ කරන පුද්ගලයෙක්ව අයින් කරන්න ඕන නම් ඒ පුද්ගලයාව අයින් කරන්න ඕන අපිට අපි බෞද්ධය හැටියට පුද්ගලයෙක්ව අයින් කරනවා නම් ජීවිතයෙන් අයින් කරන්න එයාගේ තියෙන නුගුණ හින්දා. නමුත් හිතේ පැත්තට ඇවිල්ලා නම් තියෙන්නේ නේද? මට සැරින් සැරේ තේරෙනවා මෙයාත් එක්ක ජීවත් වුණොත් ලොකු ගැටලුවක් එනවා කියලා. එහෙනම් මම මොකද කරන්න ඕන? එයාගේ එයත් එක්ක අනාගතයේ ජීවත් වීමේදී මට සිද්ධ වෙන්න මට මුණ පාන්න සිද්ධ වෙන ආදීනව කම්කටොළු දුෂ්කරතාවයන් දැම්මම හොඳට හොඳට මෙනෙහි කරන්න ඕන. අධ්‍යාපනය ලැබෙන ළමයෙක් තමන්ගේ අරමුණ ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. හරිද? අරමුණ ගැන හොඳට මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? මෙන්න. නේද? ඒ අරමුණට ගියාම මට ලැබෙන ප්‍රතිලාභ සහ අරමුණ නොගියාම ඇති වෙන පාඩුව. මෙනෙහි කරපුවම මොකද වෙන්නේ? අරමුණ පැත්තේ තියෙන කැමැත්ත ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම තමයි භාවනාව ගැන, සමාධිය ගැන, සීලය ගැන නේද? අපි දන්නවා අපේ පින්නන්නේ පාප මිත්‍ර සේවනය කියන එක. පාප මිත්‍ර සේවනයේ හින්දා හුඟාක් අය දන්නේම නැතුව නේද සතර අපායෙන් වැටෙනවා. මහා දුක්ඛ ස්කන්ධවලට ගොදුරු වෙනවා. ඉතින් පාප මිත්‍ර සේවනයේ තියෙන භයානකම කියන්නේ අපිව අදිනවා ඒ පැත්තට. නේද? දැන් සමහර වෙලාවට සමහර අය මම දන්නවා එක එක්තරා තැනක ඥාති වගේක් තමන්ගේ දරුවන්ට තමන්ගේ ඒ කියන්නේ අම්මා තාත්තා නෙවෙයි තමන්ගේ මාමලා වෙන අය එක තැනකදී දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා අහනවා මේ තමන්ගේ මේ මොන හරි යාළුවට අවශ්‍යතාවයක් වෙලා ඒ කියන්නේ වැවක් ළඟට ගිහිල්ලා සාදයක් තිබ්බ දවසක මේ වැවේ නාන්න අහනවා පොඩි දරුවෝ පොඩි දරුවෝ අවුරුදු 18 19 විතර කට්ටිය නාන්න අහනකොට මේ වැඩිහිටි කට්ටිය කියන්නේ මොකක්ද දන්නවද මේකෙන් ටිකක් ගත්තොත් නාන්න දෙනවා ඔන්න තත්ත්වේ හරිද ඒ වගේ වෙනත් දේවල් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. හරි. ඒ තරමටම අපේ ජීවිතවලට ඔය එක උදාහරණයක් විතරයි. ඔయిత වැඩිය නරක දේවල්, ඔయిత වැඩිය හොඳ නැති දේවල් ඕන තරම් දේවල් වලට පොළඹවන පිරිස් පාප මිත්‍රයෝ ඕන තරම් ඉන්නවා. ගැටලුවක් ආපුවාම සමහර කෙනෙකුට සමහර අය දෙන උත්තරේ තමයි යන්න යන් මේකට හොඳයි අපි අපි මේක පොඩ්ඩක් මොන හරි අරගෙන කතා කරමු. හරිද? ඔය ප්‍රශ්නේ කතා කරන්න නම් කියලා නේද? සිහිය විකල් වෙන දෙයක් මැදින් තියාගන්න. හරි? ඉතින් මේ වගේ පිස්සු ගති ඒ කියන්නේ ලද අවස්ථාව ඇති වෙච්ච අවස්ථාව ලැබිච්ච ගමන් පාප මිත්‍රයාගේ ස්වභාවය තමයි පාපයට අනිත් ඇදලා ගන්න එක. එහෙනම් අපේ පින්වත්නි අපි කරන්න ඕනේ මොකක්ද ඇත්තටම? පාපයට අපිව ඇදලා ගන්න එක නම් මිනිසුන්ගේ පාප මිත්‍රයන්ගේ ස්වභාවය අපේ දරුවන්ට ඒ භයානකම තියනවද නැද්ද? අද කාලීනව ගත්තාම ලොකු ගැටලුවක් වෙනවා නේද දරුවන්ට. දරුවෝ හරියට මද්ද්‍රව්‍ය වලට සහ වෙනත් නරක දේවල් වලට තදින් ඇබ්බැහි වෙන කාලයක් මේක. එහෙනම් මොකද කරන්න ඕන? ඒ කට්ටියව එවැනි අවස්ථාවලටපත් වෙන්න පෙර එවැනි පරිසරය සකස් වෙන වෙන වෙලාව එනවා ළමයින්ට. කොහේ තැනකදී එනවා. හරිද? අන්න ඒ අවස්ථාව එනකොට ඒකට පෙළඹෙන්නේ නැති වෙන විදිහට ශක්තිමත් සිතුවිලි සකස් කරලා තියන්න ඕන. දැයේ දරුවන්ට අපි ඒක කරලා තියන්න ඕන. මොකද දැයේ දරුවන්ට ඇයි අපි ඒක කරලා තියන්න ඕන කියලා කියන්නේ? වහලා කතා කරන්න දෙයක් නැහැ. ඇත්ත. ව්‍යාපාර හින්දා හරි හරිද? ව්‍යාපාර හින්දා හරි මොනවා හරි දෙයක් හින්දා මත්ද්‍රව්‍ය ගෙනල්ලා මත්ද්‍රව්‍ය හැමතැනම විකාශනය කරන කට්ටිය ඉන්නවනම් ඒක කමක් නැහැ කිව්ව හැකි. අපේ පින්නන්ත අය තේරුම් ගන්න ඕන ಜಾතිවාදීව මද්ද්‍රව්‍ය ಜಾතිවාදීව මද්ද්‍රව්‍ය දෙන ස්වභාවයක් තියෙනවා. හරිද? අන්න ඒක හරීම නරක වැඩක්. ඒ කියන්නේ අන්නේ ජාතිකයෝ කවුරු හරි මද්ද්‍රව්‍ය ගෙනල්ලා හරියටම අරමුණු කරලා වෙනත් ජාතියක කට්ටියකට විතරක් මද්ද්‍රව්‍ය දෙනවා නම් උදාහරණයක් විදිහට වැඩිපුරම මේකට ගොදුරු වෙන්නේ සිංහල ජාතිය ළමයි. ඒතර සිංහල ජාතිය කියන්නේ ඒක ජාතිවාදීව තමයි නේද කවුරු හරි අපි හිතමුකෝ සාමාන්‍ය පුද්ගලයෙක් මම කියන්නේ මේක එකක්වත් හොඳ නෑ නමුත් වඩා නරකයි අරක කවුරු හරි පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් කරනවා නරක ඉතා නරක ව්‍යාපාරයක් කරනවා ඒ කරන කෙනා පොදුවේ ඔකොටෝම දෙනවා නම් ඒ මනුස්සයා තව ඒ කියන්නේ ඒක ඉතා නරකයි නමුත් ඊටත් වැඩිය නරකයි එක් જાතියක් අරමුණු කරගෙන මේ වැඩේ කරනවා නම් මේ විතර තියෙනවා පටු ඉතා පටු අරමුණු ඉතින් ඒක තියෙනවා කියලා දන්නවද එහෙම එකක් ලංකාවේ වෙනවා කියලා දන්නවද දන්නවා අපි නේද? දැනගෙන මොකද කරන්නේ? ගල් ලිබ්බ වගේ ඉන්නවා. නේද? ඈ වචනයක් කතා කරන්නේ නැහැ. ලේසි කර කෙනෙක් ඒවා කියන්නේ නැහැ. හරිද? කවුරු හරි තමන්ගේ ජාතිය ගැන කතා කරොත් එහෙම ජාතිය සංවර්ධනය කරන්න ඕනේ කියලා එයා ජාතිවාදී. අර වගේ කැතවැඩ ජාතිවාදීව කරනකොට ඒවා ගැන මොකක්වත් කතාවක් නැහැ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන? ඒ වගේ දේවල් වෙනකොට මොකද්ද කරන්න ඕනේ? හැම දෙයකටම මුල් වෙන්නේ සිත. එහෙනම් අපි අපේ දරුවෝ ටිකට නේද? පලිහක් දෙන්න ඕනේ. අර පැත්තෙන් යුද්ධ හිතාලේ එනකොට මේ පැත්තෙන් පලිහ දීලා තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. නේද? මොකක්වත් කරන්න බැරි වෙන දරුවන්ගේ සිත ශක්තිමත් කරන්න ඕනේ. හරි. පළවෙනියෙන් කරන්න ඕන තැන එතන මම සියලු ගුරුවරුන්ට ආරාධනා කරනවා. අපි සියලු ගුරුවරු මේ පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. හරිද? අපි ඒකට උදව් කරන්නයි බලාපොරොත්තු ඉන්නේ. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පෙර. මත්ද්‍රව්‍ය ලැබෙන පරිසරය ඒ ළමයාගේ නෙත ගැටෙන්න, කන ගැටෙන්න පෙර එයාට මත්ද්‍රව්‍ය පලිබෝධ සිතුවිලි සකස් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එයාගේ සිතේ ඒකට ඒකට ප්‍රතිරෝධනයක් සකස් කරලා තියන්න ඕනේ. එහෙම තිබ්බට පස්සේ කාටවත් එයාව හොල්ලන්න බෑ. ඒවා වෙනමම පුහුණු කරන්න ඕනේ. කොහොමද පුහුණු කරන්න කියලා දැන් මේ පින්වන්ත අය ඔක්කොම දන්නවා. මොකවත් නැහැ. ආදීනව මෙනෙහි කරවන්න ඕනේ. ආදීනව කියලා දීලා මදි. ආදීන මෙනෙහි කරවන්න ඕනේ. නේද? ඒකට විධිමත් වැඩපිළිවෙලා තියෙන්න ඕනේ. ළමයින් එක තැනක ඉඳලා නේද? මත්ද්‍රව්‍ය නිසාවෙන් ඇතිවෙන ආදීනව මොනවද? මම තිරසංගත වෙලා උපදිනවා මට මේ ජීවිතේ විනාශ වෙනවා මගේ සිහිය නැතුව යනවා නේද? මම මම ඇබ්බැහියකට ලක් වෙනවා මේ தත්තරපත් වුණොත් එහෙම මොකක්ද වෙන්නේ කියලා හොඳට ඒ පැත්ත බලන්නේ නැති වෙන විදිහට එයාගේ මනස සකස් කරලා තිබ්බොත් කාටවත් ගලවන්න බෑ ඊට පස්සේ අර වැඩේ වුණාට පස්සේ අපි හැම වෙලේම හදන්නේ මොකද්ද වැඩේ වුණාට පස්සේ තමයි ප්‍රතිකාර කරන්න හදන්නේ ඇත්තටම ඒ වුණාට අපේ සමාජයේ කතාවක් තියෙනවා ඔක ගැන නේද? අවදානමට පෙර සූදානම් වෙන්න ඕනේ කියලා. නේද? එහෙනම් මේ අවදානම ලැබෙන්න තියෙනවා ළමයාට. එහෙනම් අවදානමට ඉස්සෙල්ලා සූදානම් වෙන්න ඕනේ. එහෙනම් ඕක එකක් විතරයි. ඉතින් මේ ඔක්කොම අපිට ලැබෙන්නේ කොහෙන්ද? මේ භාවනාව කියලා දෙන්නේ. හරිද? මේ මේ මේ භාවනාව කියලා කියන Tamanට අවශ්‍ය විදිහට Tamanගේ සිත සකස් කරන්ඩ පුළුවන් කියන එක. අනවශ්‍ය දේවල් වලට යන්නේ නැතුව අවශ්‍ය දේවල් වලට හිත ප්‍රබලව යන විදිහට සිත සකස් කරන්න අවශ්‍ය වැඩපිළිවෙලා තියාගන්න ඕන. අපි දන්නවා මතකද ලෝක විනාශ වෙනවා කිව්වා. නේද? ඉතින් ලෝක විනාශ වෙනවා කියන්නේ නැත්තම් ලෝක යුද්ධයක් වෙන වෙලාවල් වල. මිනිස්සු කලින් සූදානම් වෙනවා. ආහාර හිගයක් වෙන කාලයක් එනවා කියලා කලින්ම දුන්නාම සූදානම් වෙනවා. එහෙනම් ඒ වගේ දේවල් වලට සූදානම් වෙනවා වගේ ළමයෙකුට අපේ පින්නත් මේ ඒ ළමයාගේ අතුලාන්තයෙන් තියෙන ගැටලුව විසඳා ගන්න නේද සූදානම් වෙන්න ඕනද නැද්ද අපි අපි අනාගතේ එයාට එන්න තියෙන ව්‍යසන වලට අපේ ළමයි ටික හොඳට සූදානම් කරලා තියන්න ඕනේ හරි මේක අපිට කරන්න බැරි දෙයක් නෙමෙයි ඔක්කොම අපි දැනගන්නේ අපේ පැත්තෙන් අපි අපේ හිත අවශ්‍ය විදිහට පාලනය කරගෙන ඉදිරියට යන්න ඕන වැඩපිළිවෙල අපේ පැත්තෙන් අපි සකස් කරගෙන තිබ්බොත් විතර අපිට ඒක හොඳට දැනෙනවා හොඳට දැනෙනවා එකක් දෙකක් හරි හදලා බලන්න හරිද? ඔක එකක් දෙකක් තුනක් හතරක් හැදුවට පස්සේ මේකෙන් ලැබෙන සහනය තේරෙයි. ඒ කියන්නේ මට තරහ ගිය තැන්වලදී මම එදා ඒක යටපත් කරගෙන හිටියා. ඉඳලා ආයෙ මම තරහ ගන්න නැහැ කියලා ඉඳලා ආයෙ තරහ ගත්තා. එහෙම නැතුව තරහ ගිය තැන්වලදී තරහ යටපත් වුණාට පස්සේ හොඳට ඒ තැනත්තාගේ හෝ තැනත්තියගේ තිබ්බ යහපත් දේවල් මෙනෙහි කරලා මම බැන්නහම ඇති වෙන කායික දුක්, මානසික දුක්, බෝධිසත්ව චරිතවල තිබ්බ සාන්ත ස්වභාවයන්, ඒ වගේ ඊළඟට ඒ ඒ කායික දුක්, මානසික දුක් වල තියෙන පීඩනය නේද? මම බල්ලා බිරුවාට මම පුරන්නේ නැති විය යුතුයි මං මං පරස වෙන්න හොඳ නැහැ ඒ වගේ ගොඩ දේවල් ඒව මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තිබ්බොත් ඊළඟ වතාවේදී අර පැස් වෙනකොට මාව තෙමෙන්නේ නැහැ හරි මම සංසුන්ව මුණ දෙනවා. එතකොටම අපිට බාධා සිතුවිල්ලක් එයි. එතකොට හාමුදුරුවනේ මං නිවට වෙනවනේ කියලා. නේද? ඒ කියන්නේ කෙනෙක් අපිට තරහෙන් බයිනකොට අපිට සාන්තව ඇත්ත කතා කරන්න පුළුවන් වෙනවා. ඒක සාන්ත ස්වරයක් තියෙන්න ඕනේ. නේද? අපි හුඟක් වෙලාට ඇත්ත කතා කරනවා සාන්ත නැහැ, සිහිය නැහැ. නේද? සිහිය නැහැ. මම අහගෙන අපේ නිවේදකතුමා මේ ධර්ම දේශනාව ආරම්භ කරද්දී ඒක ආරම්භ කරන්න කියපු වචනේ මට පාටම තදින් හිතට වැදුනා ඒ කියද්දී. මේ පයල ඉස්සලා ගියාට වැඩි හානියක් වෙනවා දිවල ඉස්සලා ගියාම කියලා. නේද? ඉතින් ඒක තමයි. නේද? අපේ දිවල ඉස්සපු අවස්ථා කොච්චරද? දිව හොඳින්ම ඉස්සපු අවස්ථා තියෙනවා. ඒවා ඇත්තටම පයල ඉස්සලා ගිහිල්ලා අණ්ඩක් කරුණත් ඒක ඉක්මනටම හරියටම හොඳ වෙනවා. තුවාලයක් වුණත් ඒක හොඳ. දිවල ඉස්සලා ගිය තැන හදන්න බෑ ආය. නේද? ඉතින් ඒ ඒක තමයි ආයෙ ලිස්සන් නැති වෙන්නේ ආයෙ ලිස්සලා යන්නේ නැති වෙන්න අපි පෙර සූදානම තියාගන්න ඕනේ. පෙර සූදානමක් තියාගත්තොත් අපිට මේක කරන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනේ මානසික ශක්තිය වර්ධනය කිරීම කියන එක හැම සිද්ධියකදීම තියෙන්න ඕන දෙයක්. මෙන්න මේක සමාජයේ කතිකාවතක් බවට පත් වෙන්න ඕන. බුදුජාන විශ්වගේ ධර්මයේ තුල ඕනම ආකාරයට හිත හදන වැඩපිළිවෙල තියෙනවා. ඒකවල සමාජයේ කතිකාවතක් තියෙන්න ඕනේ. මම නිකන් අහන්නම්. මානසික පීඩනය කියන්නේ මොකද්ද? ඉක්මනට ලේබල් එකක් ගහනවා පින්නත් නේ මෙයාට මේ ડિප්‍රෙෂන් කියලා. හරිද? ඒක ඇත්තටම වෛද්‍යවරු ડિප්‍රෙෂන් කියලා කියන්නේ පීඩනය කියන එක. නේද? ඒක අපි ගන්නවා එක සීමාවකින් එහාට හැදිච්ච ලෙඩක් විදිහට. හරිද? ඒක වෛද්‍යවරු නෙවෙයි එහෙම කියන්නේ. මේ සමාජයේ කතිකාවත්වයේ තියෙන ડિප්‍රෙෂන් හැදුනොත් ආයෙත් ඉවරයි කියලා එහෙම ડિප්‍රෙෂන් හැදිලා තියෙන ડિප්‍රෙෂන් හැදිලා තියෙන කියලා. පීඩනය කියන එක කාටත් තියෙනවා. නේද? ඒතර පීඩනය අයින් කරගන්න නම් සුවපත් සිතුවිලි වර්ධනය කරගන්න පුළුවන්. අපිට එහෙම පීඩන ඇති වෙන වෙලාවල් තියෙන වැඩ වැඩි වෙනකොට ඒක එක වෙලාවල් වෙනකොට පීඩන ඇති වෙනවා මිනිස්සුන්ට. දැන් ડિප්‍රෙෂන් පරම්පරාව කියලා ඒවත් දැන් ලෑස්ති කරගෙන තියෙනවා. මට ඒක කියනවා මම කියන්නේ. මට අරගෙන අපේ අපේ පරම්පරාවේ ડિප්‍රෙෂන් තියෙනවා. හම්දුනේ. ඒක හින්දා අපේ මල්ලිකක් තියෙනවා කියලා. දැන් සමහර විට ඒ වගේ කෙනෙක් මැරිලා. ඒකෙන් මැරිලා. හරි? එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට ඊළඟ අට කට්ටිය ලොකු බයකින් ඉන්නවා. දැන් මටත් ડિප්‍රෙෂන් තියෙනවා නේද? මට කොහොමවත් මේකට මුහුණ දෙන්න පුළුවන් ගන්න කියලා. මේක මේ බෝ වෙන රෝගයක් වගේ කියලා. හරිද? ඒකින්ද මම වෛද්‍යවරුත් එක්කත් කතා කරලා තිනවා. මනෝවෛද්‍යවරුත් එක්ක අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරනවා. ඉතින් ඒ අතත් කියන්නේ මේක මේ ඇවිල්ලා තියෙන මානසික තත්ත්වයක් විතරයි. ඒක ලේසියෙන්ම සුව කරගන්න පුළුවන් එකක්. යහපත් සිතුවිලි ටිකක් වර්ධනය කරපු ගමන් ඒක ඒක සම්පූර්ණ තුන. ඒක සාමාන්‍ය தත්වයක් මිනිසුන්ට බාහිර පරිසරය නිසා ඇති වෙන තත්ත්වය. ඒක මහා දරුණු සුව කළ නොහැකි දෙයක් නෙවෙයි. ඒකින්ද ඒවැනි මානසිකත්වයන් වලින් අපි මිදෙමු. අයින් වෙලා මම එහෙම ආපු හුඟක් අයට ඇවිල්ලා කියපු අයට අහනවා ඔයාට ડોක්ටර් කිව්වද එහෙම? මේක හොද කරන්න බෑ කියලා කිව්වද? මේක પરම්පරාවට යන එකක් කියලා කිව්වද? නෑ එහෙම කියලා නෑ බලනකොට. මෙයා තමයි මේක අරන් තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ අපි හැමෝටම අපිව විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සමාජ කතිකාවතක් විදිහට අපි හැමෝටම උපදෙස් දෙන්න පටන් ගන්න ඕනේ. පුතේ ඔයා මොකක් හරි වැඩක් කරන්නද යන්නේ. ඒ වැඩක් කරන්න අවශ්‍ය කරන හිත දැන් හදාගත්තාද? ඔය කතාව හැමතැනම කතා වෙන්න ඕනේ. හරිද? ඔයා මේ වැඩේ කරන්න. ඔයා දැන් මේ ව්‍යාපාරය කරන්න යන්නේ. ඔයා ව්‍යාපාරය ඉහළටම අරන් යන්න පුළුවන් විදිහට ඔයාගේ බාහිර ඔක්කොම එයා හදනවා. ණය ගන්නවා, කඩේ හදනවා, හරිද? ඒ කියන්නේ ස්ථානය සකස් කර ගන්නවා, ණය ටික හදා ගන්නවා, සේවකයෝ හොයා ගන්නවා, ඔක්කොම කර ගන්නවා. හැබැයි හිත හදන්නේ නැහැ. සමහරවිට මේ ව්‍යාපාරේ පොඩ්ඩක් දියුණු වෙගෙන යද්දි සල්ලි ටිකක් අතරේදී මොකද වෙන්නේ? මොකක් හරි දුස්සීල වැඩක් පටන් ගන්නවා, අන්තිමට ඔක්කොම කඩාගෙන යනවා. හරි? ඒ හින්දා මේ මේ තැන් වලට අවශ්‍ය කරන හිත හදනවා කියන එක කරන්න ඕනේ. අහවල් වැඩකදී හිත අහවල් ඕනම දෙයක් කරන්ද ඒක සාර්ථක වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. ඒක සාර්ථක වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ කියන එක හැම තැනකම මිමිදෙන වචනයක් බවට පත් වෙන්න ඕනේ. හරිද? එහෙම මිමිනෙන්න අපේ පැත්තෙන් ඒක කියවෙන්නේම අපි ඒක කරොත් කරලා අත්දැක්කොත් විතරයි. හරිද? ඒකද මම ආරාධනා කරන්නේ ඔක්කොටෝම තමන් මේක කරන්න, මතක තියාගෙන කරන්න. මොකද්ද අපි මතක තියාගත්ත වචනයද? මම මේ දේ කරනවා. මම මේ දේ කරනවා. මම මේ දේ කරනවා. එහෙම නෙවෙයි. ඒකේ තියෙන අඩුපාඩුවක් නෑ. මම මේ දේ කරන විදිහට මගේ හිත හදනවා. හරිද? මම මේ දේ කරනවා කියලා නෙවෙයි. මම මේ දේ කරන විදිහට මගේ හිත හදනවා. එහෙම නැත්තම් මට මේක කරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඕනම දෙයක්. ඕනම දෙයක්. හරි? එහෙනම් ඒක නේද ධනාත්මක චින්තනය නේද ආය නවත්තන්න බෑ හිත හැදුවොත් කෙරෙන විදිහට ඇයි හිත හැදුවේ නැත්තම් කෙරෙන විදිහට නවත්තන්න බෑ නේ කෙරෙන එක නේද හිත හැදුවේ නැත්තම් කෙරෙන විදිහට නවත්තන්න බෑ නේ කෙරෙන එක එහෙනම් හිත බලවත් ඒ කියන්නේ නේද එහෙනම් හිත හැදුවොත් කෙරෙන විදිහට නවත්තන්න බෑ කෙරෙන එක <laughs> හරි කෙරෙන එක කරනවාමයි හරි හිත හැදුවේ නැත්තම් කෙරෙන විදිහට නවත්තන්න බෑ මේ කෙරෙන එක. හිත හැදුවොත් කෙරෙන විදිහට නවත්තන්න බෑ කෙරෙන එක. එහෙනම් හැම දෙයකම මූලික වෙන්නේ සිතයි. ඒක සකස් කරන්න ඕන ප්‍රබල සිතුවිල්ලක් බවට සකස් කරන්න ඕන. දවසකට එක වාරයක් නේද? ඉතින් දැන් අපි මේ බණ අද කිව්වට මොකද්ද ප්‍රත්‍යක්ෂ සමාජිකයන්ගේ පළවෙනි ප්‍රත්‍යවේක්ෂාව දවසකට එක සැරයක් දෛනික චර්යාවේ මොකක්ද කරන්නේ තමන්ගේ අරමුණ නැවත නැවත මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කිව්ව ඔකට තමයි. නේද? අපි අපේ තියෙන ලොක්කම දුර්වලතාවය අරගෙන නේද? ඒ දුර්වලතාවය හදා ගන්නවා කියලා මෙනෙහි කරනවා. දැන් දැන් මාස ගාණක්. දැන් මාස මේ හතරවෙනි මාසේ මාස 3ක් සම්පූර්ණ වෙලා යන්නේ දැන් මේ දවස් වෙනකොට මාස 3කට වැඩි. මාස 3ක් තිස්සේ මේ දේ කරපු අය ලොකු වෙනසකට භාජනය වෙලා ඇති කියලා මම හිතනවා. හරි ලොකු වෙනසකට භාජනය වෙලා ඇති. තමන්ට තේරෙනවා ඇති නකිරුවා නම් දැම්ම පටන් ගන්න තමන්ගේ අරමුණ අරමුණ අභිප්‍රේරණය වෙන්න ඕන හිතේ තමන්ගේ අරමුණ ප්‍රබල වෙන්න ඕන හිතේ ඒකම තමයි භාවනාවෙන් සිද්ධ වෙන දේ එහෙනම් භාවනාව භාවනාව කියන්නේ භයානක දෙයක් නෙවෙයි සමාජයේ කතිකාවතක් ඇති වෙනවා අපි ඊයේ පෙරදා ගොඩ දේවල් කතා කරා මේ පිළිබඳව අපිට අවශ්‍ය කරන පැත්තට අපිව සංවර්ධනය කරන වැඩපිළිවෙල තමයි භාවනාව කියලා කියන්නේ නේද? ඒ වගේම ගැඹුරෙන් සාකච්ඡා කරා ධර්ම සාකච්ඡාවේ උතුම්පුර සෝබිත ස්වාමීන් වහන්සේත් එක්ක කරපු සාකච්ඡාවේදී බොජ්ජංග ධර්ම පිළිබඳ හරි අපූර්ව විග්‍රහයක් ආවා. එතනදී මතකද කතා කරා මේ වීරිය වැඩි වෙනකොට වීරිය සමතුලිත කරගන්න ඕන බවත් නේද? තීන විද්දේ ඒක හිත ලීන වෙනකොට සහ හිත උද්දච්චයට යනකොට මේ දෙක හදාගන්න ඕනේ කියලා ඒක හදාගන්න ඒ ඒ වෙලාවට භාවිතා කරන්න ඕනේ මොනවද කියලා සමාධිය උපේක්ෂාව ආදී දේවල් තව තව වර්ධනය කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ කම්මැලිකම නැත්තම් හිත හැකිදෙන වෙලාවට තවත් හිත හැකිලෙනවා ඒ වෙලාවට නුවණ වීරිය ආදී වර්ධනය කරගන්න ඕනේ කියලා බොජ්ජංග වලට අදාළව ප්‍රීතිය වර්ධනය කරගන්න ඕනේ කියලා සාකච්ඡා කරා නේද එතකොට සමාධිය, උපේක්ෂාව, පස්සද්ධිය ආදිය මේ මේ පැත්තට බරයි. කම්මැලි පැත්තට, නිදිමත පැත්තට, හිත ඇකිලෙන පැත්තට බරයි. උද්දච්චය පැත්තට බරයි අධිකතර වීරය. එහෙනම් මේවා සමතුලිත කරගන්න ඕන බව හරිය අපූර්ව සාකච්ඡාවක් සිදු කරා. මම ඒක නැවත නැවත මතක් කරන්න ඕනේ නැහැ. ඒ ඒ සාකච්ඡාව ඉතා ගැඹුරු, ඉතාමත්ම වටින සාකච්ඡාවක් අපි බදා දවසේ සිදු කරා. ඒතර භාවනා කරන කෙනා ඊළඟට ඒ ඔක්කොටම මූලික වෙන්නේ සිහිය. නේද? එහෙනම් සතිය කියලා කියන්නේ සිහිය කියලා කියන්නේ අපේ හිතේ වර්ධනය කළ යුතු චෛතසික ධර්මයක්. හරි. ඒක වර්ධනය කරන්න ඕනේ ඒවා. ඉතින් ඒ විදිහට අපි බලපුවාම අවබෝධය සඳහා අවශ්‍ය වෙන අංගවලට කිව්ව බෝධි අංග කියලා ඕනම එකක් ගත්තොත් එහෙම හරි. ඒ දේ කරන්න නම් ඒකට අවශ්‍ය කරන නුවණ ඕනේ. නේද? බලන්නකෝ පොඩ්ඩක් හිතලා. ඒ නුවණ තමන්ගේ මනසින් නැగిලා එන්න ඕන වැඩක් කරන්න නම්. ඊළඟට ඒකට අවශ්‍ය කරන වීරිය ඕනේ. ඊට පස්සේ ඒක දිගට අරයි යන්න ඒක නිසා උපදින ප්‍රීතිය ඕනේ. නේද? ඒකාග්‍රතාවය ඕනේ. නේද? ඒ හැම දෙයකටම වර්ධනය කරගෙන යන මම ලෞකික පැත්තක් කියන්නේ ඒකයි මම පස්සද්ධිය කියන එක අතහැරියේ. එතකොට ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය සහ උපේක්ෂාව. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඕනේ සහ නොසැලී ඒ ගමන යන්න අවශ්‍ය කරන ශක්තිය ඕනේ. ඉතින් ඇත්තටම බුදුරජාන් වහන්සේගේ ධර්මය අරගෙන අපි ප්‍රායෝගික ජීවිතයට ගැලපුවොත් පින්නත් නේ මිනිස්සෙකුට යා හැකි ඉලක්කය කොච්චරද කියලා කියන්න බෑ. හරිද? ළමයින්ට තේරුම් කරොත් හිත හදාගන්න ක්‍රමය මෙන්න මෙහෙමයි කියලා එහෙට තල් වෙනකොට මෙහෙම කරගන්න මෙහෙට තල් වෙනකොට මෙහෙම කරන ළමයි හරීම සූක්ෂමයි ළමයින්ට මේවා විද්‍යාත්මකව කියලා දුන්නොත් හරිද ළමයින්ට ඉතා විද්‍යාත්මකව තේරෙන විදිහට ගණිතයක් කියලා දෙනවා වගේ විද්‍යා විෂයක් වගේ මේවා කියලා දුන්නොත් නිකන් කාරණා ටික කියලා මේ ටික මතක තියාගන්න මේ ටික කටපාඩම් කරගන්න කියලා නෙවෙයි. හරියටම බලන්න ඔයාගේ හිත දිහා ඔයා මෙන්න මෙතන වර්ධිනවා මෙන්න මෙතන මෙහෙම වෙනවා මෙන්න මෙතන මෙහෙම වෙනවා මේකට මේකයි කරන්නේ මේකට මේකයි කරන්නේ මේකට මේකට මේකයි කරන්නේ තමන්ගේ හිත මේ විදිහට සකස් කරන්න ඕනේ කියලා ඒ කාරණා සහිතව මේක සමාධිගත වුණොත් ළමයි හරියටම ආකර්ෂණය කරගන්නවා. ළමයි හරිය පීඩනයකින් ඉන්නවා මතක හිටින්නේ නැත්තේ ඇයි? නේද? සමහරවල්ලාට ළමයි එහෙම පීඩනයකින් ඉන්නවා මතක හිටින්නේ නැත්තේ ඇයි? එක දිගට වැඩක් කරගන්න බෑ. හරිද? ඒ මොකද ඒ කාලය තමයි පීඩිත කාලේ ජීවිතේ. නේද? ඒ බොහෝ දේවල් වලින් සංකීර්ණ සිතුවිලි උපදින කාලයක් එක ජීවිතේ තේරුම් ගනිමින් ඉන්න කාලේ. ඉතින් ඒකින්ද ඒක ඒක ලොකු ගැටලු සහගත තත්ත්වයක් තියෙන කාලයක්. ඒ වෙලාවට පැහැදිලිම මානසික ව්‍යසනය නැති කරගන්න පැහැදිලිම පැහැදිලි වැඩපිළිවෙලක් ළමයින්ට අපි දුන්නොත් ඒ ළමයි ඉතා පැහැදිලිවම ඒක ක්‍රියාත්මක භාවයට ගන්නවා. ඉතින් ඒකින්ද අපි සමාජයේ මේ ධර්මයේ පිළිබඳ තියෙන සංකල්ප වෙනස් කරන්න ඕනේ පින්නත් නේ. හරිද? අපි අපි අපි තමයි මේ වැරද්ද කරේ. අපි හුඟක් වෙලාවට විභාගයක් මම මේක කෙලින්ම අහන්න දැන් මේ කතා කරපු ඔක්කොම ටික අරගෙන විභාගයක් ජය ගැනීමට ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ළමයින්ට අපි ලබා දුන්නේ මොනවද කියලා අහුවා. මොනවද ලබා දුන්නේ? ආසන්න වෙනකොට අරගෙන ගිහිල්ලා පිරිත් නූලක් බැඳලා බෝධි පූජාවක් කරලා ශාන්තියක් ලබා දෙන්න <laughs> වැඩ පිළිවෙලක් හැදුවා අය. ඒකෙන් ළමයාට උනේ මම ඒක එපා කියනෝ නෙවෙයි. ඒක කරන්නේ විභාගෙට හෙට කියලා. අර ළමයා බලෙන් කුදලගෙන යන්නේ නේද ළමයා හරි තරහෙන් යන්නේ මොකද මේ වෙලාව තමයි මට මේ ෂෝට් නෝට් ටික බලා ගන්න තියෙන වෙලාව අන්තිම අන්තිම දවසේ අද මේ ටික මට ඒ වුණාට ඒකට බලහත්කාරයෙන් තමයි දීමෝපිය කරන්නේ ළමයා තරහෙන් යන්නේ පෙන්නන්න බෑ ළමයාට ඔය වැඩේ හරිද මේක කරන්න ඕනේ ඊට ගොඩක් කලින් ඊට ගොඩක් කලින් ළමයාට පැහැදිලිවම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පවා ලබා දෙන්න ඕනේ ඒකට දෙමෝපියෝ ළමයා සිල්වන්ත වෙලා ගුණවන්ත වෙලා ජීවිතය ගත කරලා නේද? ළමයා එක්ක යන්න ඕනේ නැහැ එහෙමනම්. අම්මලා තාත්තලා ගිහිල්ලා බෝධි පූජාව තියලා නේද? හරියට බෝධි පූජාව තියලා නිවැරදිව ඒක ඒ පින් අනුමෝදන් කරලා දෙවියන්ට මගේ ළමයා රැකලා දෙන්න කියලා කිව්වම ඇති. අර විභාගයේ හිටේ තියෙන ළමයාව කුදලගෙන ගිහිල්ලා නේද? පැය ගණන් අර බෝධිය ළඟ තියලා එහෙම කරන්න යන්න ඕනේ නැහැ. නේද? උදෑසන පුළුවන් නම් අම්මට ළමයින්ට තාත්තට එකතු වෙලා බුදුන් වැඳලා සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන් නම් උදෑසන හරි ඒ වගේ අපි විද්‍යාත්මක වෙමු නේද සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් නම් මම රැක්ක සීලේ බලයෙන් මගේ මගේ ගුණවන්තභාවය මගේ සීලවන්තභාවය නේද ඒ වාගෙන් ඇති වෙන මානසික ශක්තිය මේ දරුවාට යහපතක් වෙන්න හේතු වෙන්න ඕනේ දෙවියෝ මේ පින් අනුමෝදන් කරගන්න ඕනේ නේද කියලා ළමයාත් එක්ක කියලා හරියට බුදුන් වැඳලා උදේ පාන්දර ළමයා පිටත් කරන්න මේක මොන කෝලමද මේ බෞද්ධයන්ට ළමයා පිටත් කරන්න නැගතකුත් හදලා මෙන්න වෙලාවකට හරිද මේ හීන දීන පල්ලෙහා මානසිකත්වයක් ධර්මයේ තුල නැහැ. ධර්මයේ තුල තියෙන පළවෙනි දේ චිත්ත ශක්තිය. හරි? ධර්මයේ තුල තියෙන පළවෙනි දේ චිත්ත ශක්තිය. එහෙනම් අනුන් මත රඳාපවතින ජීවිත බෞද්ධයන්ට තියෙන්න ඕනේ නැහැ. ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය ඊටාම ඉහළ මානසිකත්වයකට ඉහළ ප්‍රබලත්වයකට ගන්න පුළුවන්කම තියෙනවා. ලෝකය හෙල්ලෙද්දී මාත්‍රයක්වත් හෙල්ලෙන්නේ නැති චරිතයක් බවට පත් වෙන්න තමයි නේද සංඝයා වහන්සේ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තින්නේ අපි හැමදාම කියනවා කියවට කාරණා හොයන්නේ යතිංග කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බිවාතේ වියසම්පකම්පියෝ තතුපමං සප්පුරි සංවදාමි යෝ අරිය සච්චේන වෙච්ච පස්සේ ඉදම්පි සංගේ රතනම් පණිතා නේද එහෙමයි අපි කිව්වේ සංඝයා වහන්සේගේ ගුණයක් ඒක මොකක්ද ඒ ගුණය ඉන්ද්‍ර කීලයක් වගේ මොන මොකක්ද ඉන්ද්‍ර කීල කියන්නේ බාහිරෙන් එන හුළඟට හෙල්ලෙන්නේ නැති ගම්මුවදර කොළ තියෙන විශාල කණුවක් ඒක. ඒක බොහොම යටට හාරලත් ඉස්සර සකස් කරපු එකක්. ඒකට කියනවා ඉන්ද්‍රකීලය කියලා. දැන් ඉන්ද්‍රකීලයක් වගේ හෙල්ලෙන්නේ නැති චරිතයක් බවට පත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ ධර්මයේ තුල තියෙද්දී ඇයි අපි මේ අඬන්නේ? ඇයි අපි මේ වැළපෙන්නේ? ඇයි අපි කාගේවත් මත රඳාපවතින ජීවිත සකස් කරගන්නේ? එහෙනම් අපි ඔක්කොගේම පරම යුතුයකම තියෙන බුදුරජාණන් වහන්සේට ඉස්ස සිද්ධ කරන්න මේ ධර්මයේ තියෙන ගැඹීරත්වය ධර්මයේ තියෙන ශක්තිය නේද? ඒ ධර්මයේ ශක්තිය අපි උරගා බලලා අනිත් අයට මේක සමාජයට දෙන්න තමන්ගේ දරුවන්ට නිවැරදිව දෙන්න හැමෝටම කියලා දෙන්න කියලා දීලා බුදුරජාණන් වහන්සේට සාධාරණයක් අපි ඉෂ්ට කරමු කියලා මම යෝජනා කරනවා. හොඳයි. ඒ ආකාරයට කටයුතු කරන්න හැම කෙනෙකුටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු අපේ පින්වන්ත පිරිසට ඒ ධර්මය තමන්ට ශ්‍රවණය කරලා මේ ධර්ම කරුණු ග්‍රහණය කරගන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ වෙලාවේදී අපිත් සමග එකතු වෙලා කටයුතු කරන ඒ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. මේ හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම ධර්මය තුලින් පෝෂණය වෙලා අන් අයවත් නිවැරදි කරගෙන යහපත් පුරවැසියන් බවට පත් වෙලා සසර සූපත් කරගන්න සියලු දුක් වලින් නිදහස් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ ධර්ම දානමය දායකත්වයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ පින්නදී පන්මි පිටිය සහ ඒ අවට ප්‍රත්‍යක්ෂ ධර්ම දේශනා මාලාවට নিরතුරු සවන් දෙන පින්වත් පිරිසක් විසින් කියලා විතරයි සඳහන් කරලා තියෙන්නේ. නමුත් අපි ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා මිය පරලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි